උද්දක උද්දක රාමපුත්ත කියන කෙනා ගැන ආරංචි වුණා. ඔහුවත් මුණ ගැහිලා ඔහුගෙනුත් විමසුවා මොන වගේ භාවනාවක් ගැනද ඔබ උගන්වන්නේ ඔබේ ශිෂ්‍යයන්ට? ඔහු උගන්වන්නේ අරූප සමාපත්තියක් ගැන, අරූප ධානයක් උපදව ගන්න මාර්ගයක් ගැන. ඒ ගැනත් ඉගෙනගෙන හුදකලාවේ භාවනා කරා සුළු වේලාවකින් ඒ ධානයත් උපදව ගත්තා. රාමපුත්ත උද්දකගෙන් අහනවා මීට වඩා එහා දෙයක් ඔබ උගන්වන්නේ නැද්ද? අනේ මන් දන්නෙත් ඔච්චරයි කියනවා. ඒ වෙලේ උන්වහන්සේ දැනගත්තා මේ ආලාර කාලාමගෙන්වත් උද්දක රාමපුත්තගෙන්වත් මම හොයන විමුක්තියක් මට ලැබෙන්නේ උන්වහන්සේ මහා වනාන්තරයට ගිහින් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් විමුක්තියක් පිණිස මහා විහිසක් දරන්න පටන් අන්න ඒ වෙලාවේ උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච කීප දෙනෙක් හිටියා. කොන්නඤ්ඤ වප්ප බද්දිය මහානාමස්සජි මේ අය දැනගත්තා සුද්ධෝදන රජුරුවන්ගේ පුත්‍ර රත්නේ ගිහි ජීවිතය අතහැරියා කියලා. පින්වතුනි ඔබ දන්නවා ඉදාන් නම් තියෙන දවසේ බමුණු 108 දෙනෙක් අතරින් බොහොම දක්ෂ 8 දෙනෙක් හිටියා. ඒ අයගෙන් බාලම කෙනා තමයි කොන්නඤ්ඤ. එක ඇඟිල්ලක් උස්සලා මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා ඌර්ණ රෝම ධාතුන් වහන්සේගෙන් තමයි හරියටම තීරණය කරේ දක්ෂිනාරුතව කර කැවිලා සුදු පාටට පිහිටපු ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නමක් පිහිටන්නේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙන කෙනෙක් තුලමයි සක්විති රජ කෙනෙක් තුල වාමාවෘතව කරකැවිච්ච රත්තරම් පාට ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නමක් තමයි සක්විති රජ කෙනෙකුට පිහිටන්නේ ඒ නිසා මේ කෙනානම් ඒකාන්තයෙන්ම ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා එක ඇඟිල්ලක් කිස්සුවේ මේ කොණ්ණඤ්ඤ කියන තාපසයන් වහන්සේ. හැබැයි එදා මේ අනාමකයේ කියලා මේ පිරිස කතා වෙවි ගියාට පස්සේ අර අනිත් අය ගිහින් තමන්ගේ දරුවන්ට කියා හිටිය දරුවනේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රත්වය අනාගතේ ගිහි ජීවිතය අතහැරියොත් ලෝතුරා බුදු කෙනෙක් බවට පත් වෙනවා. ඒ වෙනකොට අපිට නම් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ කීව. අපි දැන් වයසයි. ඒ නිසා නුඹලට දැනගන්න ලැබුණොත් යම් දවසක සුද්ධෝදන රජතුමාගේ පුත්‍ර රත්නයේ ගිහි ජීවිතය අතහැරියා කියලා නුඹලා නම් මේ කෙලෙස් සහිත ජීවිත ගත කරන්න එපා. මේ බාධක කරදර ඇති ගිහි ජීවිතය අතහැරලා උන්වහන්සේ උදෙසාම පැවිදි වෙයලා දරුවනේ කියලා අර පියවරු මැරෙන්න පෙර දරුවන්ට කියලා තිබ්බා. එදා උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ ඒ වෙනකොට කොණ්ණඤ්ඤ කියන තාපසතුමා බොහොම වයසයි. ගිහිල්ලා අර තමන්ගේ අනිත් තාපසවරුන්ගේ ගෙවල් වලට ගියා. ඒ සියලු දෙනා මැරිලා. හැබැයි දරුවන්ට ගිහින් කිව්වා මතකද? පියවරු කියපු කාරණා. ඒ වෙනකොට අනිත් අය විවාහ වෙලා ඒ අය පෞල් ජීවිත ගත කරනවා බැඳීම් ඇති කරගෙන. නමුත් ඒ අනිත් බ්‍රාහ්මණවරුන්ගේ දරුවන් අතරින් හතර දෙනෙක් විතරක් ඉදිරිපත් වුණා. ඒ තමයි වප්ප බද්දිය මහානාම අස්සජී කියන්නේ එදා නම් තියෙන දවසේ අර හිටපු දක්ෂම බමුණු අට දෙනාගෙන් ඒ අයගේ දරුවෝ තමයි අනිත් අය. කොණ්ණඤ්ඤ කියන කෙනා තමයි එදා හිටපු ලාබාලම කෙනා. මේ පස් දෙනාම උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරියා කියලා දැනගත්තට පස්සේ මේ අය පැවිදි ස්වරූපේට තාපස පැවිද්දෙන් පැවිදි වෙලා උන්වහන්සේ හොයාගෙන ගියා. යනකොට මහා වනාන්තරේ භාවනා කරනවා. ගිහිල්ලා මේ පස් දෙනාම අපෝපස්ථාන කරන්න පටන් ගත්තා. උන්වහන්සේ දැන් විමුක්තියටපත් වෙයි දැන් විමුක්තියටපත් වෙයි කියන අදහසෙන් දුෂ්කර ක්‍රියා කරනකොට අපේ බෝසතාණන් වහන්සේට පුදුම විදිහට උදව්පකාර කරා අප උපස්ථාන කරා පින්තුනි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ආකාරයේ මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ වගේ සූට දේශනාවල සඳහන් වෙනවා හරිම පුදුම විදිහේ දුෂ්කර ක්‍රියාවක්. සාමාන්‍යයෙන් අපිට හිතා ගන්නවත් බෑ එහෙම උන්වහන්සේගේ ජීවිතේ බේරුණා කියන්නේ ඒ තරම් දුෂ්කර ක්‍රියාවක් කරලා. සමහර දවස් වලට මල මුට්ට පහ කරන්න යනකොට එහෙම කලන්තේ හැදිලා ඇදගෙන වැටෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සාරිපුත්ත හාමුදුරුවන්ට තමන් දුෂ්කර ක්‍රියා කරපු කාලය ගැන දේශනාවක් කරනවා සාරිපුත් ඒ කාලේ මං දුෂ්කර ක්‍රියා කරනකොට එක හාල්ලටේකිනුත් ජීවත් වුණා කියන දවසක් සාරිපුත් ඔබට හිතෙන්න පුළුවන් කියන ඔය කියන හාල්ලටේ මේ හාල්ලටේට වඩා ගොඩක් ලොකු එකක්ද කියලා හිතෙන්නත් පුළුවන් කියන. එහෙමම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නෑ සාරිපුත්ත ඔය ප්‍රමාණයම තමයි කියන්නේ. සමහර දවස්වලට එක මසංගෙඩියෙන් ජීවත් වුණා. සාරිපුත් ඔබට හිතෙන්න පුළුවන් මසංගෙඩිය කියන්නේ පුංචි දෙයක්. එහෙමනම් මහා ලොකුම සංගෙඩියක් වද්ද කියලා හිතෙන්නත් පුළුවන් කියන. නෑ සාරිපුත්ත ඔය ප්‍රමාණයම තමයි කියන. ඒක අබේටයකින් දවසක් ජීවත් වුණා කියන. එතකොට ඔය වගේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා කරලා ආහාර වර්ජනය කරලා උන්වහන්සේ කාලයක් යනකොට ශරීරේ කොයි තරම් වැහැරෙන්න පටන් ගත්තද කියන්නේ සාරිපුත්යන් වහන්සේ මගේ හිස් කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියනවා. අතපය හරියට අසීතික කියන වැල්පුරුක් වගේ කියන ඒ කාලේ තිබ්බ වැල් జాතිය. අසීතික කියන වැල්පුරුක් වගේ තමයි කියන මගේ අතපයේදා. ඉලයට කූඩුව Papua අත ගන්නකොට කොඳුයට peeli අතට අහු වෙනවා කියනවා. ඒ තරමටම ශරීරේට මේ හැම ඇලිලා ගියා කියන. ඇස් දෙක දිහා බලනකොට හරියට ලිම් පතුලක එබිලා බලනකොට වතුර ටිකක් පේනවා වගේ මේ හිස් කබල ඇතුලේ ඇස හිස් කබල ඇතුළට ගිලිලා ගියා කියනවා. උන්වහන්සේ මේ තරම් දුෂ්කර ක්‍රියා කරද්දී <clears throat> සමහර දවස්වලට මල මුට්ටු පහ කරන්න යනකොට හේම කලන්තේ හැදිලා ඇදගෙන වැටෙනවා. දවස් දෙක තුන උන්වහන්සේ හිම ඇදගෙන වැටිලා ඒ ඉරියව් වලින් ඉන්නවා. එතකොට මේ තරම් දුෂ්කර ක්‍රියා කරලා ඒ හැම වෙලාවකම අර පස්වක භික්ෂූන් වහන්සේලා බලාගෙන හිටියා ශරීරයේ දුක් දීලා දුක් දීලා දුක් දීලා විමුක්තියක් දැන් ලැබෙයි දැන් ලැබෙයි කියලා බලාගෙන හිටියා. ඒ අය පිළිගත්තෙම දුෂ්කර ක්‍රියාවෙන් විතරයි නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය තමයි තිබ්බේ. හැබැයි පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේට මේ තරම් වීරිය වඩලා වඩලා පුදුම වීරියක් ඇති කරගෙන උන්වහන්සේට දවසක් හිතුණා මම තරම් විමුක්තියක් පිණිස වීරිය වඩපු කෙනෙක් ලෝකේ තවත් නැතුව ඇති. ඒ නිසා විමුක්තිය පිණිස වෙනත් ක්‍රමයක් ගැන හිතනකොට මතක් වුණා පුංචි කාලේ දඹරුක් සෙවණේ ආනාපාන සතිය වඩලා පළවෙනි ධ්‍යානෙ ලබාගෙන මම වාසය කරා නේද? ඒ භාවනාවත් මට උපකාර වෙයි කියන සිතුවිලි ඇති වුණා. එදා භාවනාවට වාඩි වෙලා හුස්ම රැල්ලට හිත යොමු කරනකොටම එහෙම කලන්තේ හැදිලා ඇදගෙන වැටුණා. භාවනා කරන්නත් ශරීර ශක්තියක් තියෙන්නට ඕන. ආනාපාන සතිය වඩන්න නම් ඍජුන් කායම් පනිදහය. කය ඍජුව තියාගෙන වාඩි වෙන්න ඕන. නමුත් උන්වහන්සේට දුෂ්කර ක්‍රියා කරලා ශරීර ශක්තියක් නැහැ භාවනා කරන්න තරම්. මේ වෙලාවේ උන්වහන්සේ තීරණය කරා එහෙමනම් ශරීර ශක්තියක් ටික ටික හරි ඇති වෙනකන් මම පිණ්ඩපාතේ යනවා ආහාර ගැනීමට පටන් ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන පාත්‍රය අරන් සේනානි කියන ගමට පිණ්ඩපාති ගියා. ඒ යන අවස්ථාවේ කීප තැනකදීම උන්වහන්සේට කලන්තය හැදුනා. බොහොම අමාරුවෙන් ටිකෙන් ටික ඇවිදගෙන ඇවිදගෙන ගමට පිණ්ඩපාති ගිහිල්ලා පාත්‍රයට දානි ටිකක් එකතු කරගෙන ආපහු මහ වනාන්තරයට එනකොට උන්වහන්සේට උපස්ථාන කරන්න ආපු පස් දිනාම බැන බැන උන්වහන්සේව අතහැරලා දාලා ගියා. ඔන්න බලන්න මිනිස්සුන්ගේ හැටි. හිතන්න මේ කොන්නඤ්ඤ කියන කෙනා එක ඇඟිල්ලක් උස්සලා ඒකාන්තේම බුදු වෙනවා කියපු කෙනා ඔය. අනිත් අයත් වප්ප බද්දිය මහානාම අස්සජී කියන මේ හතර දෙනත් උන්වහන්සේ වෙනුවෙන් සිවුරු දරාගෙන තාපස පැවිද්දෙන් පැවිදි වෙලා උන්වහන්සේ ළඟට ආවේ විමුක්තියටපත් වෙයි කියලා විශ්වාසයක් ඇතුව. හැබැයි දුෂ්කර ක්‍රියා කිරීම අතහරිනකොටම තමන්ගේ අදහසට ගැලපෙන්නේ නැති වෙච්ච ගමම්ම මොකද කරේ? බැන බැන අතහැරලා දාලා ගියා. උන්වහන්සේ මහා වනාන්තරයේ මැද්දේ තනි වුණා. හැබැයි උන්වහන්සේගේ වීරිය අතහැරියේ නැහැ. උන්වහන්සේ ටික ටික පිණ්ඩපාත යමින් උන්වහන්සේ ශරීර ශක්තිය ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වන තෙක් උන්වහන්සේ ආහාර ගත්තා. ටිකෙන් ටික ටිකෙන් ටික අර ගිලිලා ගිය මහා පුරුෂ ලක්ෂණ සැඟවිලා ගිය ශරීරේ මහා පුරුෂ ලක්ෂණ ටිකෙන් ටික ටිකෙන් ටික ආයමත් මතුවෙලා සාමාන්‍ය ස්වරූපයකට ශරීරය හැදෙන්න පටන් ගත්තා. සති දෙකක් පමණ කාලයක් ඇතුළත උන්වහන්සේගේ ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණයට ආයමත් ශරීර ශක්තියක් ඇති වීගෙන එදා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු මේ කඳු වලල්ලෙන් පහළට බැහැගෙන ඇවිල්ලා එදා නුගරුක් සෙවණේ වැඩ ඉන්නකොට සුජාතාව කිරිපිඩු දානයක් සකස් කරගෙන මේ කිරිපිඩු දානේ අරගෙන ආවා. පින්වතුනි සුජාතාව බාරයක් වෙලා තිබුණා මේ නුගරුකට අධිග්‍රෝහිත දෙවියන්ට. සුජාතාව කියන්නේ මේ සාමාන්‍ය කාන්තාවක් නෙමෙයි සිටු දියණියක්. සිටු දියණියක් කියන්නේ සිටු පවුලක් කියලා කියන්නේ ඒ නගරේ ඉන්න පොහොසත්ම කෙනා. සිටුවරයෝ කියන්න. මේ සුජාතාව මේ නුගරුකට අධිග්‍රෝහිත දෙවියන්ට භාරයක් වුණා මට හොඳ ගුණයහපත් ස්වාමියෙක් ලැබෙන්නට ඕන. ඒ ස්වාමියාට දාව ලැබෙන පළවෙනි දරුවා පිරිමි දරුවෙක් බවට පත් වෙන්නට ඕන. එහෙම වුණොත් මම මේ නුගරුකට අධිග්‍රෝහිත දෙවියන්ට උදෙසා මේ විදිහේ පූජාවක් පවත්වනවා. කිරි එළදෙන්නු 1000ක් ගෙනල්ලා ඒ අය නාවල පිරිසිදු කරලා අලුත් තන ඒ අයට අලුත් තනකොළ කවලා ඒ අයගෙන් කිරි අරගෙන 500කට පෝනවා. ඒ 500ගෙන් කිරි දෝලා 250කට පෝනවා. ඒ අයගෙන් 100කට පෝනවා. ඒ ඒ අයගෙන් ගන්න කිරි 50 දෙනෙකුට පොන ඔහොම අරගෙන අන්තිම 10 දෙනාගෙන් ගන්න කිරි වලින් තමයි මේ කිරි ආහාරය හදන්නේ. අන්නේ විදිහට තමයි සුජාතාව කිරිපිඩු දාණය සකස් කරේ. මේ විදිහට කිරිපිඩු දානේ සකස් කරන වෙලාවේ දැන් තමන්ගේ අරමුණ ඉෂ්ට වෙච්ච දවස එදාම තමයි බෝසතාණන් වහන්සේ මේ නුගරුක මුලට වැඩම කරලා උන්වහන්සේ බොහෝම විවේක සුවෙන් භාවනා කරමින් වැඩ සිටියා. සුජාතාව සේවිකාවකට දැනුම් දුන්නා ගිහිල්ලා නුගරුක අසල පූජාව තැම්පත් කරන්න පෙර කිරිපිඩු අරගෙන ඉන්න පෙර ගිහිල්ලා සුද්ධ කරන්න. එතන අතුපතු ගාලා ඉන්න කියලා. මේ සේවිකාව එතනට ගිහිල්ලා බලනකොට බොහොම ලස්සන ශරීරයක් ඇති රන්වන් පාට ශරීරයක් ඇති කෙනෙක්. පින්වතුනි බුද්ධත්වයට පත් වෙන දවසේ උන්වහන්සේගේ ශරීරේ රන්වන් පාටින් බැබලෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර රත්තරම් පාටින් බැබලිච්ච අවස්ථා දෙකක් තියෙනවා. උන්වහන්සේ දා පිරිනිවන් පාන්න සූදානම් වෙච්ච දවසේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර රත්තරම් පාටට ගිනි අඟුරු පාටින් බැබලෙනවා දැක්කා. ගිනි අඟුරු පාට රශ්මියක් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් විහිදෙනවා. ආනන්ද හාමුදුරුව වැඳගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කවදාවත් දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මේ වගේ රත්තරම් පාටට ගිනි අඟුරු පාටින් බැබලෙනවා. ගිනි අඟුරු පාට රශ්මියක් මේ සිරුරෙන් විහිදෙනවා මං කවදාවත් දැකලා නැහැ ස්වාමීනි හරි මාශ්චර්යයි කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථා දෙකකදී තථාගතයන් වහන්සේගේ ශරීරය මේ විදියට ගිනි අඟුරු පාටට බැබලෙනවා කියව. යම් රාත්‍රියකදී යම් දවසක යම් රාත්‍රියක සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාටත් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර රත්තරම් පාටට ගිනි අඟුරු පාටට බැබලෙනවා කියවා. යම් රාත්‍රියක සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද එදාටත් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගිනි අඟුරු පාට රත්තරම් පාටින් බැබලෙනවා කියලා දේශනා කරනවා එහෙමනම් ඉදා සුජාතාව කිරිපිඩු දානේ පූජා කරන්නේ සූදානම් වෙච්ච දවසේ එදා රාත්‍රී තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න